භාවනාව පිළිබඳව සහ එය ඔබේ ජීවිතයට අදාළ කරගන්නා ආකාරය පිළිබඳව මේක පෙර විශේෂයෙන්ම අප සාකච්ඡා කරන්නට යෙදුණා. ඒ වගේම අවසාන වශයෙන් සතිපට්ඨාන භාවනාව පිළිබඳව යම් ප්‍රවේශයක් අපි සලසා ගත්තා. එදා මෙදා තුර ඕනෑම බුද්ධ ශාසනයක ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ඒ වගේම පච්චේක බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා පහළ වෙනවා නම් ඒ සෑම පහළ වීමකටම හේතුව බවට පත්වන්නේ සතර සතිපට්ඨානයයි. අන්න ඒ නිසා තමයි ඒකායනෝ අයං වික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියලා භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ එකම මගයි නිවනට තියෙන කියලා මේ සතිපට්ඨාන මාර්ගය සතිපට්ඨානය පිළිබඳව දේශනා කොට වදාළේ. සතිපට්ඨානය නැතිනම් සිහිය පිහිටවීම කාය වේදනා චිත්ත ධම්ම කියන මේ ස්ථාන හතරෙහි පැවැත්විය යුතු බව කළ යුතු බව පෙර අපි හඳුනා ගන්නට යෙදුණා. ඒ වගේම ඒ කාය වේදනා චිත්ත ධම්ම කියන ස්ථාන හතරෙන් හතරෙන් පළමුවන සහනයේ හැටියට කායානුපස්සනාවක් කායානුපස්සනාවෙහි පළමු පබ්බේ හැටියට ආනාපාන පබ්බයක් අපි පැහැදිලි කරගන්නට යෙදුණා. විශේෂයෙන්ම මේක පෙර ආනාපාන සති ආනාපාන සති භාවනාව පිළිබඳව අපි කරුණු කාරණා හඳුනාගෙන තිබෙනවා. ආනාපාන සති සූත්‍ර ආදී දේවල් ඇසුරු කරගෙන මේ භාවනාවට අදාළ වෙන බොහෝ කරුණු කාරණා පිළිබඳව තේරුම් අරගෙන තියෙනවා. අන්න ඒ නිසායි මේ කරුණ ඔස්සේ වඩාත් ගැඹුරු කරුණ වෙත ගැඹුරු කරුණ වෙත යනුවෙන් අදහස් කළේ අපි ආනාපාන සතිය භාවනාවක් විදිහට කායානුපස්සනා සීමාව ඉක්මවාගෙන ගිහිල්ලා අපි යන්නේ කොහොමද කියන පැත්තට කතා කරන්නේ නැත්තේ. දැන් ආනාපාන සති භාවනාව කරනකොට අපිට බෙදා දැක්වුවොත් එහෙම මේක බෙදා දක්වන්නට පුළුවන්කම තිබෙනවා මේ එකම ආනාපාන සති භාවනාවේ කායානුපස්සනාවට අයිති කොටස් වේදනානුපස්සනාවට අයිති කොටස් චිත්තානුපස්සනාවට ධම්මානුපස්සනාවට අයිති කොටස් මේ විදිහට බෙදන්නට පුළුවන්කමක් තිබෙනවා හැබැයි මේ මූලික වශයෙන්ම සතිපට්ඨානේ කායානුපස්සනාවට අදාළව තිබෙන කොටසෙදි ප්‍රධාන වශයෙන්ම පැහැදිලි කරන්නේ රූපය අනුව යන නැතිනම් කය අනුව යන අනුපස්සනාවට අදාළ කොටස. එනිසා මේ භාවනා වැඩසටහනේදී මූලික පැහැදිලි කරලීම සිද්ධ කරන්නේ ඊට අනුරූපවයි. භාවනාව පිළිබඳව අපි විශේෂ අවධානයක් යොමු කිරීමේදී ඔබ බොහෝ දෙනෙක් ආනාපාන ආනාපානසති භාවනාව විවිධ අවස්ථාවන් වල සිදු කර ඇති ඒ වගේම සිදු කරන්නට උත්සාහවත් වෙනවා ඇති කැමැත්තෙත් ඇති ඒ වගේම බොහෝ ප්‍රශ්නකාරී තැන්වලටත් මුහුණ දෙනවා ඇති අන්න ඒ හේතුව නිසාම මම හිතුවා නැවත වතාවක් වුණත් ආනාපාන සති භාවනාවේ මේ කායානුපස්සනාවට අදාළ කොටස නමුත් ආපහු මුල ඉඳලා පැහැදිලි කිරීමක් කරන්නට වෙනතුනේ ආනාපාන සති භාවනාව අපි සිද්ධ කරනකොට බුදුරජාණන් වහන්සේ ඒකට අවශ්‍ය සුදුසු පරිසරය පිළිබඳව තමයි මුලින්ම දේශනා කළේ. ඉද භික්ඛවේ භික්ඛු අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පන්ධාය පරිමුඛං සතින් උපත්තපෙත්වා දැන් එහෙම තමයි බුදුරජාණන් වහන්සේ මේකට භාවනාවට තිබෙන පරිසරය පිළිබඳව දේශනා කළේ ඉද භික්ඛවේ භික්ඛු මේ ශාසනයේහි මහණෙනි මේ ශාසනයේහි භික්ෂුව. ඒක කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක දේශනා කළේ භික්ෂුවට විතරද කියලා. සතිපට්ඨානයේ වදන ඕනෑම කෙනෙක් වික්ෂුන් වහන්සේ නමක් හැටියට නැතිනම් භික්ෂු කියන වචනය ඇතුළත ඇතුළත් කරන්න පුළුවන් න්‍යායක් තියෙනවා. ඒකෙන් කියන්නේ මේ ගිහි අයත් ඔක්කොම පැවිද්දෝය සියල්ලෝම පැවිද්දෝය කියන එක නෙමෙයි. දැන් භික්ෂුවක් කියලා කියන්නට අපි අද ප්‍රවිජාව පැත්තෙන් කතා කරනවා නම් ඒ අනගාരിക පැවිදි පිළිවෙතෙහි පිළිපන්න පිරිස භික්ඛු කියන වචනයෙන් හඳුන්වනවා. විනය පිටකයේහි භික්ඛු කියන වචනය ගත්තාම ඒකෙදි උපසම්පන්න භික්ෂුව. ඒකෙදි සාමණේරයවත් අයිති නෑ භික්ඛු කියන එකට. ඒ වගේම අපි සූත්‍රවල භික්ඛු කියන තැන් තැන් වලදී අපට දකින්න පුළුවන්කම තිබෙනවා ඒක පොදුවේ භික්ඛු කියන ආමන්ත්‍රණය තියෙනවා. ඒකට එතකොට සාමණේර සාමණේරී සාමණේර කියන පිරිසක් භික්ඛු කියන භික්ෂුන් වහන්සේලා කියන පිරිසක් ඇතුළත් වෙනවා භික්ඛු භික්ඛුණී කියන මේ වචන දෙක ඇතුළත. එතකොට භික්ෂුණීනුත් සාමණේරීවරුනුත් ඇතුළත් වෙනවා භික්ඛුණී කියුවා. ඒ වගේම දැන් මේ වගේ තැන්වල භික්ඛු කියනකොට සමහර සූත්‍ර දේශනාවලදී භික්ඛු කියනකොට මේකෙදි මේ සමස්ත ශ්‍රාවකයෝ බුද්ධ ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේගේ වචනයට අනුව භාවනාවෙහි යෙදෙන සිත සකස් කරගන්න සියලු ශ්‍රාවකයෝ භික්ඛු කියන වචනයට ඇතුළත් වෙන කෙනොත් අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ඒක පරයායෙන් අපිට කියන්න පුළුවන්කම තිබෙනවා ඔබත් භික්ෂුවක් කියලා. හොඳට ඒක වර්ධවා ගන්නට එපා වෙනවා. කියන්නේ ගත යුතු තැනට එකයි අපි අර්ථය ගන්නට. එන්න මේ විදිහට එද භික්ඛවේ භික්ඛු අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා එතකොට යම් කිසි කෙනෙක් ගහක් මුලකට ගියොත් හරි එහෙම නැත්නම් වනාන්තරයකට ගියොත් හරි යම් කිසි කෙනෙක් ශුන්‍යාගාරගතෝවා හිස් ගේකට ගියොත් හරි කියන්නේ දැන් මේ වචන වලින් හඳුන්වන්නේ මොකක්ද? මේ වචන වලින් හඳුන්වන්නේ මේ කැලේකට ගියාම කැලේක තිබෙන නිදහස. එයාට කියනවා භාවනාව හිතු පරිදි සිදු කරගෙන යන්නට. ඒකයි අරණ්‍යගතෝ වා කියලා කිව්වේ. ආරණ්‍යයකට ගියොත්. ඒකෙන් කියන්නේ අනිවාර්යයෙන්ම ආරණ්‍යයකට යන්න ඕන කියන එකම නෙමෙයි. භාවනාවට අපිට තිබෙන විවේකය පහසුව සැලසෙන තැනකට අපි ආයුතුයි කියන එක. ආරණ්‍ය ගැන බුදුරජාණන් වහන්සේ වර්ණනා කරනවා නොඑක් අවස්ථාවලදී නොඑක් විදිහට වර්ණනා කරලා දක්වපු අවස්ථා අපට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ සෑම තැනකම ආරණ්‍ය කියනකොට විජන වාතාපනානේ කියන්නේ ජනයාගේ ඇඟේ හැපිලා එන හුළඟවත් වදින්නේ නැති. manuss රාහසීය කාණේ මිනිසුන්ගේ රහස්කම් වලට සුදුසු ඒ වගේ තැන් තමයි ආරණ්‍ය හැටියට දක්වන්නේ. ඒකට ආරණ්‍ය කියන එක තීරණය කරන්නේ කොහොමද කියන එක ගැනත් විශේෂ සාකච්ඡා තිබෙනවා. ඒකේ විශේෂ සාකච්ඡා තිබෙනවා කියලා කිව්වේ මේ ආරණ්‍ය කියලා කියනකොට දැන් ආරණ්‍ය කියන ප්‍රභේදය ගැන කතා කළොත් බොහොම දීර්ඝව එක එක එක එක ආකාරයට විග්‍රහ කරනවා. දැන් ගමේ ඉන්න අවසාන gedara ඉඳලා යම්කිසි ඒ ගෘහණියක් හාල් කරපු වතුර ටික දොරෙන් එළියට විසි කරොත් එහෙම පසුපස දොරෙන් එළියට විසි කළොත් එහෙම ඒ ජලය ටික ගිහිල්ලා වැටෙන ප්‍රදේශයට කියනවා ගෘහෝපචාරය කියලා. ගෘහය සීමාව තියෙන අරක විසි කරාම ඒ විසි වැටෙන තැනට කියනවා ගෘහෝපචාරය කියලා. එතකොට මේ ගෘහෝපචාරයේ ඉඳලා යම් කිසි කෙනෙක් මේ ප්‍රධාන වශයෙන්ම ගෘහෝපචාරයෙන් එහාට ලොකු ගලක් විසි කරොත් එහෙම ඒ කියන්නේ පොඩි ගලක් අරගෙන ශක්ති සම්පන්න පුරුෂයෙක් ගලක් විසි කරොත් එහෙම එකට කියනවා ලෙඩ්ඩු පාපේ කියලා. ශක්තිමත් පුරුෂයෙක් ගලක් විසි කරාම ඒක ලෙඩ්ඩු පාපේ කියලා කියනවා. එතකොට මෙන්න මේ ලෙඩ්ඩු පාපයෙන් එහාට සියල්ලම ආරණ්‍යයි කියන අවස්ථාව තියෙනවා. ඊට පස්සේ මේ ගමේ අර අවසන් ගෙදර අර අර සිදුවීමේ ඉඳලා දුනු 500ක් ඈත් තියෙන තේ ආරණ්‍යයි කියලා කියනවා. කියන්නේ සාමාන්‍යයෙන් දුන්නක් බඹයක් ගත්තොත් බඹ 500ක් ඈත තියෙන. එතන ඉඳලා තමයි ආරණ්‍ය පටන් ගන්නේ. ඊට පස්සේ අර ගමේ කෙළවර ගමේ තියෙන අවසාන ඉඩම සනිටුහන් කරපු ලකුණු කරපු තැඹක් තියෙනවා නම් ස්තම්භයක් තියෙනවා නම් අන්න ඒකෙන් එහා පැත්තේ සියල්ලම ආරණ්‍ය කියන ගණේට යනවා. මෙන්න මේ විදිහට ආරණ්‍ය පිළිබඳව තිබෙන නිර්වචන තිබෙනවා. සමහරට මේ භාවනාවේදී ආරම්භ කියන එකට මේ ඔය නිර්වචන අදාළ වෙන්නේ ඒක විනය තුලදී ප්‍රධාන වශයෙන් කතා කරන ආරණ්‍ය කියන නිර්වචනය. ආරණ්‍යගතෝවා. රුක්කමූලගතෝවා. රුක්කමූල කියලා කියන්නේ ගහක් මුලකට ගිහිල්ලා ඉඳගත්tාම එතන හරි පහසුවක් තියෙනවා. හරි සැනසෙල්ලක්. සමහර වෙලාවකට අර ඔබ ඒකාකාරී පරිසරයක කාමරයේ ඇතුළට වෙලා සමහරලාට ඉඩක් ඇහිවිලා නොඑක් බඩු භාණ්ඩ වලින් ඒ විදිහට ඉඩ ඇහිවිලා තිබ්බහම ඒක භාවනාවට සමහර වෙලාවට ටිකක් අපහසුයි. අන්න ඒ නිසා මේ අර ඒ හිර වුණ පරිසරයත් එක්ක හිතත් හිර වෙනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. අර නිදහස් පරිසරයත් එක්ක හිත නිදහස් වෙනවා. ඉතින් ඒකත් එක්ක භාවනාවට තිබෙන පහසු ක්‍රමයක් අතීතයේදී ඔය ගොඩක් ආරණ්‍ය සේනාසන භාවනාවට සුදුසු පරිසර සකස් වීමේදී අපිට ওই ක්‍රමය දකින්න පුළුවන්කම තියෙන බොහොම නිදහස් පරිසරවල තමයි ඒව ගොඩනැගිලා තියෙන්නේ. ඒ වගේම ස්වභාව సౌందර්ය රැකෙන විදිහට ගොඩනැගිලා තියෙනවා. ඒ වගේම දුර ඈත පේන විදිහට ඒව ගොඩනැගිලා තියෙනවා. ඒ වගේම ওই ප්‍රධාන ගර ඊට පස්සේ අතීතයේ තිබුණ ප්‍රධාන ආවාස මේ දේවල් වල දිග පළල එහෙම මනඟ බැලුවාම අර ඒක හිර වෙච්ච කුටියක් නෙමෙයි කුටි උනත් බොහොම ලොකු ප්‍රමාණවල කුටි සකස් වෙලා තිබෙනවා. භාවනා කරපු විචුණාසල වැඩ හිටපු ප්‍රධාන තැන්වල. ඒකට හේතුව තමයි මේ අර එක තැනකට ඒක ගොනු වුණාට පස්සේ එක තැනකට සීමා වුණාට පස්සේ අර හිතත් ඒකත් එක්ක සීමා මෙන්න මේක මගහැරවා මගහරවා ගැනීම සඳහා අර විදිහ දේවල් පාවිච්චි කරලා තියෙනවා යම් යම් උපක්‍රම යම් යම් දේවල් විදිහට ඒක භෞතික සාධක විදිහට පාවිච්චි කරලා තියෙනවා. يعني මේ හැම තැනකදීම මේක මෙහෙම වුණා කියන එක නෙමෙයි. විවිධ භාවනා ක්‍රම තියෙනවා. විවිධ චරිතානුකූල භාවනාත් තිබෙනවා. ඒ නිසා ඒ ඒ භාවනාවලට ඒ චරිතානුකූල ලක්ෂණවලට අනුරූප වන පරිසරික පද්ධති වෙනස් වෙනවා. දැන් අපි උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම දැන් රාග චරිතයක් තියෙන කෙනෙකුට ගත්තාම අපි ලස්සන පරිසරයක්, ලස්සන තියෙන තැනක් එහෙම භාවනාව සඳහා සූදානම් වුණොත් එයාට ඒක තරම්ම ගැළපෙන දෙයක් නෙමෙයි. ඒක එච්චර හරියන්නේ නැහැ. ඒ වගේම ද්වේෂ චරිතයකට චරිතයක් තියෙන කෙනෙකුට නිතරම ගැටීම් සහගතව ඉන්න වෙන නිකන් අපිරිසිදු ඒ වගේ තැනක් එහෙම තිබ්බොත් එහෙම ඒ චරිතයට ඒක ගැලපෙන්නේ නැහැ. ඒකට අර පාරිසරික தත්ත්වය බලපානව ප්‍රධාන වශයෙන්ම භාවනාවට. ඒ නිසා ඔබ ඔබේ චරිතය ඔබේ ජීවිතය සකස් කර ගැනීමේදී ඔබ භාවනා කරනකොට සාමාන්‍යයෙන් අර භෞතික කරුණු විදිහට අවධානය යොමු කළ යුතුයි ඔබ ජීවත් වෙන පරිසරයට ඔබ ජීවත් වෙන ගෙදර වටපිටාවට උනත් ඒ අවධානය යොමු කළ යුතුයි. ඒක ඉතාලම පහසුවක් තියෙනවා ඒ විදිහට ඒ තැන්වල ඉඳලා හදාගත්තාම. හිත තමයි හදන්න ඕනේ. හැබැයි හිත හදාගන්න යනකොට අපි අර හිතට අනුව හදාගෙන තියෙන පරිසරයක් ටිකක් පිළිවෙලක් අනුව හදාගෙන තබා ගැනීම ඊටම වැදගත් වෙනවා. ඉතින් ආනාපාන සති භාවනාව ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලම කතා කරන්නේ ඒ සඳහා අවශ්‍ය වන ඒ සඳහා මූලික වන පරිසර පද්ධතිය පිළිබඳව. ඒකයි අරණ්‍යකට ගියොත් හරි ගහක් මුලකට ගියොත් හරි හිස් ගෙදරකට ගියොත් හරි කියලා කියන්නේ. ඒකෙන් කියන්නේ ඔක්කොම එහෙම කරගන්න ඕන කියලා නෙමෙයි. හැබැයි නිදහස් පරිසරයක්. භාවනාවට උචිත පරිසරයක්. මානසික නිදහසට උචිත පරිසරයක්. එතකොට ඒකදී හොඳට වටපිටාව නිදහස්ව තියෙන හොඳට හුස්ම ගැනීම පහසුවෙන් කරන්න පුළුවන් ඉරණ වුණු වටපිටාවක් නම් මේක මේක කරන්න පහසුයි. භාවනාවට ඒක පරිසරයේ පහසුයි. අපි හිතමු කෙනෙකුට එහෙම නැහැ කියලා. ඒ කියන්නේ ඉතින් භාවනාව අතහැරී අතහැරිය යුතුයි කියන එක නෙමෙයි. ඉතින් කියන්නේ ඔබ පහසු පරිසරයක් හොයාගන්න පුළුවන් නම් හොයාගන්නට ඕනේ. හොයාගන්න බෑ නම් ওই ඉන්න පරිසරය තුල හරි පිළිවෙලක් ඇතුළේ දේ සකස් කරගෙන ඒක ආරම්භ කරන්නට ඕනේ. ඒක තමයි අපිට කරන්න වෙන ක්‍රමවේදය. ඒකට ශුන්‍යාගාරගත වවා කියලා කියන්නේ හිස් ගේකට ගිහිල්ලා. ඉතින් කියන්නේ ගෙදර හිස් කරන්න ඕනේ කියලාම නෙමෙයි. පිළිවෙලට අපි අපේ අල්පේච්ඡ සන්තුෂ්ඨිතාදී ගුණයන්ට අනුව සකස් කරගත්තාම ඔබේ කාමරේ වුණත් ඔබට ශුන්‍යාගාරයක් තමයි අනිත් අයගෙන් බාධා වෙන්නේ නැති තැනකට පැමිණීම තමයි හුදෙක් මේ දේවල් මේ විදිහට කතා කිරීමේ අරමුණ බවට පත් වෙනවා. ඊට පස්සේ නිසීදති පල්ලංකං ආභුජිත්වා. නිසීදති පල්ලංකං ආභුජිත්වා. පල්ලංකං ආභුජිත්වා කියලා කියන්නේ පළඟක් බැඳගෙන කියන එක. පළඟක් බැඳගෙන. ඒ කියන්නේ අපි පර්යංකය කියලා කියන්නේ. පර්යංකයෙන් ඉඳගෙන. එතකොට ඒ බද්ධ පර්යංකයෙන්, අර්ධ පර්යංකයෙන් හෝ පර්යංකයෙන් අපි ඉඳගෙන. උජුං කායං පනිදාය. උජුං කායං. කය කියන එක බොහොම ඍජු කොට තබාගෙන. ඒක වක් වෙලා නෙමෙයි. ඒක තව දෙයකට මෙහෙම හේත් වෙලා පහස් වෙන්නේ බොහොම කය ඍජුව පවත්වාගෙන ඒ කියන්නේ මේ කොඳු ඇට පෙළ එක කෙලින් පිහිටින විදිහට කය හොඳට ඍජුව පිහිටවගෙන ඉතින් කායම් පනිදාය පරිමුඛං සතෙන් උපට්ඨපෙත්වා සිහිය පෙරට කොට තබාගෙන දැන් මේ තමයි පරිසරය සහ අපි කළ යුතු දේ පිළිබඳව අපේ කායික පැවැත්ම කොහොමද හසුරුවා ගත යුත්තේ කියලා මූලික වශයෙන්ම පෙන්නපු පෙන්වීම මේකින් කියන්නේ මේ භාවනාව කරන්න පුළුවන්කම තියෙන ඉඳගෙන විතරක් කියන එකක් නෙමෙයි කැලේක විතරක් නෙමෙයි කියන එකක් නෙමෙයි ගහක් මුලක හෝ ඉස්කෙදරක විතරක් කියන එකක් නෙමෙයි. මේකෙන් කියන්නේ භාවනාව පුරුදු කරනකොට පුරුදු වෙන යෝගාවචර මේ පටන් ගන්න තැනදී මෙහෙම පටන් ගන්න වෙනවා. ඒකෙන් හිත සමාධි කරන්න හිත එකඟ කරගත්ත කෙනෙකුට හිත එකතු එකතු කරගන්න පුරුදු කරගත්ත කෙනෙකුට ඕනෑම පරිසරයකදී ඕනෑම තැනකදී ඕනෑම ඉරියව්වකදී සතර ඉරියව්වක ඉරියව්වේදීම උනත් හිත එකඟ කරගැනීමේ හැකියාව තියෙන භාවනාව ප්‍රගුණ කළාට පස්සේ. හැබැයි භාවනාව ප්‍රගුණ වෙනකම් අපි මොකද්ද කරන්න ඕනේ? භාවනාව ප්‍රගුණ වෙනකම් අපි හිමි සැරේ අර පරිසරය ඇසුරු කරගෙන කරන්න ඕනේ. ඒක හරියට අර යුද්ධයකට පුහුණු වෙනවා වගේනේ. දැන් යුද්ධයකට පුහුණු වෙන්නේ යුද පිටියට ගිහිල්ලා නෙමෙයිනේ. යුද පිටියට යන්න කලින් ඊට පෙර යුද්ධය නැති තැනකට වෙලා යුද්ධය පුහුණු වෙලා යුද පිටියකට යනවා. ඒ වගේ අපි තාම අර මානසික කායික පහසුව සැලසෙන විදිහට ඉඳගෙන අපි මේ දේවල් සිද්ධ කරන්න පටන් ගන්නවා. අන්න ඒ විදිහට අපි භාවනාව පටන් ගැනීම තමයි අර පාරිසරික පද්ධතිය සහ කායික ඉරියව් පැවැත්ම අපි මූලික වශයෙන් අවධානය යොමු කරලා සකස් කර ගැනීම තමයි මේ භාවනාවකදී අපි ප්‍රධාන වශයෙන්ම සැලකිය යුතු දේ හැටියට මේ විදිහට පෙන්වලා දුන්නේ. ඉතින් කායික පැවැත්ම කියනකොට උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. පළඟ බැඳලා කය ඍජු කරලා තියාගෙන පරිමුඛය සතින් උපට්ඨපෙත්වා සිහිය පෙරට කොට තබාගෙන. සිහිය පෙරට කොට තබාගෙන. ඒකට පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියනකොට සිහිය කොහොමද අපි පෙරට කරගන්නේ? සිහිය පෙරට කරගන්න පුළුවන් ආකාර දෙකක් ධර්මයේ විග්‍රහ වෙනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එකක් තමයි සිහිය කර්මස්ථානාභිමුඛව පවත්වා ගැනීම කියන එක. සිහිය කර්මස්ථානාභිමුඛ කර ගැනීම. ඒ කියන්නේ කර්මස්ථානය මුල් කරගෙන කර්මස්ථානය ප්‍රධාන කරගෙන සිහිය පිහිටුවා ගැනීම. කර්මස්ථානයේ කියා ඇති පරිදි සිහිය පිහිටුවා ගැනීම. පරිමකන් සතින් උපත්ත පෙත්වා. එතකොට ඊට පස්සේ අනිත් එක තමයි මේක පැහැදිලි කරනකොට ඥාන විභංගයේ වගේ තැන්වලදී විභංග ප්‍රකරණ ඥාන විභංගයේ වගේ තැන්වලදී සහ තවත් අවස්ථාවන්හිදී පැහැදිලි කරනවා පරිමකං සතින් උපත්තපෙත්තා කියන කරුණ පිළිබඳව පැහැදිලි කරනකොට නාසිකග්ගේවා මුඛ නිමිත්තේ අයං සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා නාසිකාග්‍රේහි හෝ මුඛ නිමිත්තේ අයං සති මේ සිහිය උපට්ඨිතා හෝති සුපට්ඨිතා එළඹ සිටියේ වෙයි මනාව එළඹ සිටියේ වෙයි පිහිටියේ වෙයි ඒ කියන්නේ නාසිකාග්‍රය කියලා කියන්නේ මොකද්ද නහයේ අග කොටස කියන එක නාසිකාවේහි අග්‍රය. එතකොට නහයේ යම් අග මූලයක් තියෙනවා මේ අග කොටසට කියනවා නාසිකාග්‍රය කියලා. නාසිකාග්‍රයෝ මුඛ නිමිත්තේ මුඛ නිමිත්ත කියලා කියන්නේ තමන්ගේ මේ මුඛය ආශ්‍රිත ප්‍රදේශය. තොල් දෙක අතර. එතකොට පරිමුඛං නාසිකග්ගේවා මුඛ නිමිත්තේ. ඒතර මුඛ නිමිත්ත කියනකොට මේ තොල් දෙක අතර වටේටම කෙනෙකුට තියෙන්න පුළුවන් නැතිනම් මෙතන උඩුතලෙහි පමණක් තියෙන්න පුළුවන් කෙනෙකුට යටිතල ප්‍රකට වෙන්න පුළුවන් කෙනෙකුට නාසිකාග්‍රේ ප්‍රකට වෙන්න පුළුවන්කම තියෙනවා. මේකෙන් කියන්නේ හුස්ම පාර වදින තැන ස්පර්ශය බලනවා කියන එක නෙමෙයි. එතන හිත පවත්වා ගන්න පුළුවන් කියන එක. හිත පවත්වා ගන්න පුළුවන්. එතකොට දැන් එතන හිතින් අරමුණු කරන්නකෝ. ඔබ එතනට හිත යොමු කරලා හිත හිතින් එතන අරමුණු කරනකොට ඔබට ඒ සති නිමිත්ත පිළිබඳව යම් වටහා ගැනීමක් කරන්න පුළුවන්කම තියෙනවා. හොඳට සති නිමිත්ත පිළිබඳව යම් වටහා ගැනීමක් කරන්නට පුළුවන්කම තියෙනවා. දැන් ඒ විදිහට එතන ප්‍රකට වෙන්නේ නැත්නම් උපක්‍රමයක් හැටියට දෙයක් සිහිපත් කළොත් ඔබට පුළුවන් මෙහෙම ඇඟිල්ල තියන්න. ඇඟිල්ල තිබ්බහම ස්පර්ශ වෙනවා. අනේ ස්පර්ශ වෙන ගතියට හිත තියාගෙන ඊට පස්සේ ඇඟිල්ල හෙමින් සැරේ පල්ලෙහාට දාන්න. නාසිකාග්‍රේතත් එහෙම ඇඟිල්ල පොඩ්ඩක් තිබ්බහම ගෑවෙන ගතිය ස්පර්ශ වෙන බව තේරෙනවා. ඒ ගතියට හිත තියාගෙන ඇඟිල්ල පහලට දාන්න. කෙනෙකුට නාසිකාග්‍රේ වඩා ප්‍රකට වෙන්න පුළුවන් කෙනෙකුට තොල් දෙක අතර ප්‍රකට වෙන්න පුළුවන්. ඒකට ඔබ ප්‍රකට වෙන ඕනෑම ස්ථානයක් ඔබට මේ දෙකෙන් එකක් ඔබ තෝරා ගන්න ඔබට වඩා ප්‍රකට වෙන තැන මොකක්ද කියලා. ඒක කාලයකදී නාසිකාග්‍රය ප්‍රකට වෙලා කාලයකදී තොල් දෙක අතර ප්‍රකට වුණා කියන එක ප්‍රශ්නයක් කරගන්න එපා. මොකක් හරි ඒ දෙකෙන් එකක් අපිට ප්‍රකටව තිබීම තමයි වැදගත් වෙන්නේ. සෝ තොල් දෙක අතර හෝ නාසිකාග්‍රයේ හෝ සිහිය පිහිටව ගන්න. පිහිටව ගන්නකොට ඕකෙදී ඔබ පරිස්සම් වන්නට ඕනේ. දැන් S2 පියාගත්තාම සමහර වෙලාවට අපි අවධානය යොමු කරනකොට අර S2 පියාගත්තාම S එතෙන්ට S2ත් එකට යොමු වෙනවා. අපි නොදැනීම මොකද වෙන්නේ? අර දැඩි අවධානයක් අපි හිතින් යොමු කරන්න ගියාම අර අවධානය යොමු කරලා පුරුදු වෙන්නේ අපි ඇස් දෙක අරගෙන දෙයක් දිහා බලාගෙන ඉඳලා වගේනේ. එතකොට වෙන්නේ මොකද්ද? අර අර මේ නාසිකාග්‍රේ හෝ තොල් දෙක අතර සිහිය තියාගත්තාම ඇස් තියාගත්තාම ඇස් දෙක යොමු වෙනවා ඒ අපි අරමුණු කරන තැනට. එතකොට ඇස් දෙක එතෙන්ට යොමු වුණාම මේක ඇස් වලටත් වෙහසක් වෙනවා. ඇස් තියාගෙන හිටියත් ඒ වගේම ඒක ඇතැම් විට විශේෂ කුමෝදේ තැන්වලට එන්නත් පුළුවන්. ඒ නිසා ඒ ගැන පරිස්සම් වෙන්න. එහෙම වෙන්නේ නැති වෙන්න. ඒ වගේම සිහිය විතරක් යොමු කරන්න ඇස් දෙක යොමු වෙන්නේ නැති වෙන්න. ඒක අරමුණු කිරීම විදිහට විතරක් තියාගන්න. ඒක ටිකක් මුලින් පුරුදු වෙනකොට අපහසු වෙන්න පුළුවන්. හැබැයි ටිකක් පුරුදු වීම වැදගත් වෙනවා. ඒකට හේතුව තමයි ඒ විදිහට සති නිමිත්ත හිත පුරුදු කරගත්තාම අතීතය අනුව හිත දුවන්නේ නැහැ. අනාගතයට අනුව හිත දුවන්නේ නැහැ. සිතුවිලි වැල් විදිහට යන්නේ නැහැ. නැත්තම් අපේ හිත බොහොම ඉක්මනට එක අරමුණක තියාගන්න බැලුවට හිත පිට යනවා. දැන් සතියෙත් හිත පිටෝගෙන අපි ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳව සිහිය පවත්වන්න ගත්ත ගමන්ම මේ දෙකකින් දැන් දෙකකින් අල්ලලා තියෙනවා. ඒ කියන්නේ සිතෙහි නිමිති අනුනිමිති වශයෙන් අපිට යන්න දෙන්නේ නැහැ කොහෙටවත්. අරමුණු වල හැසිරෙන්න දෙන්නේ නැහැ. බොහොම ශක්තිමත්, දැඩිව, ස්ථාවරව හිත එක තැනකට, එක අරමුණකට ග්‍රහණය කර ගැනීම කරනවා සති නිමිත්ත තුල. එතකොට මෙන්න මේ පරිමුඛං කියනකොට මෙන්න මේ පරිමුඛං සතින් උපත්තරෙත්තා. සිහිය මුඛය හත්පස නැතිනම් නාසිකාග්‍රේ හෝ තොල් දෙක අතර සිහිය පිහිටෝගෙන. එතකොට මෙන්න මේ තමයි භාවනාවේ පූර්වක්‍ෘත්‍ය. අපි භාවනාව සිද්ධ කරන්නට පළමුව අපේ ජීවිතයේ ඇතුලේ අපේ මේ පැවැත්ම ඇතුලේ අපි සිද්ධ කරගනු ලබන දේ තමයි මේ මේ මේ කටයුත්තේ. ආනාපාන සති භාවනාවට පෙර අපිට මෙන්න මේ දේවල් පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. එකක් ඔබ ඉන්න පරිසරය, එකක් ඔබ මේ පවත්වන ඉරියව් පැවැත්ම. අනිත් එක සති නිමිත්තෙහි සිට හේතු වෙන්නේ. මේ කරුණු තුන පිළිබඳව ඔබේ අවධානය ප්‍රධාන වශයෙන් මේ භාවනාවකට යනකොට පොඩ්ඩක් මේ අවධානය මේ කරුණු තුන ගැන අත්නසරණ විදිහට තබා ගන්න. සති නිමිත්ත වඩා අපහසු නම් වඩා අපහසු නම් ටිකක් පුරුදු වෙන්න උත්සාහවත් වෙන්න. ඔබට හිතෙනවා නම් පුරුදු වෙන්නම බෑ කියලා. ඔබට දැනෙනවා නම් ඒක පුරුදු වෙන්නම අමාරුයි කියලා తాවකාලිකව ඒක ටිකක් පසකින් තබලා අපි අනිත් පියවරට ඊට පස්සේ යමු. ඊට පස්සේ අපිට ටිකක් පස්සේ ආපහු යොමු කරන්න පුළුවන්කම තියෙනවා. අර බැරිම දේ තනින් අපි නතර වෙලා ඊට පස්සේ භාවනාවේ ඉතුරු ටික අපි කරගන්න නැතුව හිටියොත් අපිට ඒක අපරාධනේ. අන්න ඒ නිසා අපි එතනදී සද්දක් කල්පනාකාරීව එතනදී ඒක බෑමයි කියලා අතපසු කරන්න එපා. හැබැයි ප්‍රධාන වශයෙන් එතන පවත්වා ගැනීම සඳහා උත්සාහවත් වෙන්න. බැරිම නම් ඒකත් එක්කම හැප්පෙහින් නැතුව අපි ඊළඟ ඊළඟ තැනට අපි යමු. එතකොට මෙන්න මේ විදිහට මේ தත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කරලා මේ තැන්වලටපත් වීම නැතිනම් මේ දේවල් උපදව ගැනීම මේ විදිහට සිද්ධ කිරීම අපි පටන් ගන්නවා. දැන් මේක කරන්න යනකොට සමහර වෙලාවට ඔබ නිදා ගන්න කලින් ටික වෙලාවක් කරනවා වෙන්න පුළුවන්. උදේට නැගිටලා පොඩ්ඩක් මේකට හොදගෙන බුදුන් වන්දනා කරන වෙලාවෙදි කරන වෙලාවක් වෙන්න පුළුවන්. නිසා මේක භාවනාව සඳහා ඔබ මේක මූලික වශයෙන් පටන් ගන්නකොට ඒ සඳහා කාලයක් වෙන් කරගෙන කරන එක බොහොම පහසුයි උදේ හෝ හවස හෝ එහෙම නැතිනම් ඔබ පන්සලකට යන වෙලාවක හෝ එහෙමත් නැතිනම් ඒක తాවකාලිකව ඔබ ඔබට ලැබෙන විවේක අවස්ථාවක වන්නත් පුළුවන් ඒ ඕනම වෙලාවක ඒක සුදුසු විදිහට ඔබ සිදු කර ගැනීම ගැටලුවක් නැහැ. ඒ වගේම කල්යාණ මිත්‍ර පිරිස් විදිහට ඔබ අවට ඉන්න පිරිස් එකට රැකියාවෙන් ඉන්න පිරිස් වෙන්න පුළුවන්. ඔබ මේ වගේ භාවනාවක් කරන්න පුරුදු වෙනකොට ඒ වගේ කල්යාණ මිත්‍ර කීප දෙනෙක් සමග එකතු වීමක් වැදගත් වෙනවා. සමහර වෙලාවට ඔබ රැකියාව ඉවරලා යනකොට වෙන්න පුළුවන් ඔබට ඒක දවසක් වෙන්න පුළුවන්. ඒ පිරිස් එකතු වෙලා එකට භාවනා කරන්න පෙළඹෙනකොට සමූහ භාවනාවක් විදිහට නිදහස් පන්සලක් තියෙන තැනකට ගිහිල්ලා ඔබ ටික වෙලාවක් කල්යාණ මිත්‍ර සමූහයක් විදිහට බොමලුව ටිකක් අතු ගාලා ඒකට වෙලා පැය භාගයක් භාවනා කරලා යන්න පුරුදු වෙනවා නම් විනාඩි 5ක් 10ක් ධර්ම සාකච්ඡාවකුත් කරලා යන්න පුරුදු වෙනවා නම් ඒ වගේ දේවල් නිර්මාණය කර ගැනීම තුළ පරිසරය උපදව ගැනීම තුළ ඒ ගමනට ඒක පහසුවක් වෙනවා. මොකද කතා කරන්න දේවල් තියෙනවා ධර්මයේ පැත්තේ දේවල්. වෙන දේවල් වලට යොදා ගන්න නැතුව. දැන් සාමිනහවිසිල උනත් භාවනා කරනකොට සමූහ භාවනාවට කාලයක් යොමු කරනවා. මොකද අර සාමූහික පැවැත්ම ඇතුලේ ගොඩක් දේවල් හොමාරු වෙනවා සහ ගොඩක් දේවල් ගැන Tamanට අවබෝධයක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ නිසා ඒ වගේ සත්‍යයන් නිර්මාණය කර ගැනීම, කල්යාණ මිත්‍ර පිරිස් නිර්මාණය කර ගැනීමත් ඊටාම වැදගත් වෙනවා. කීප දෙනා කීප දෙනා හරි ඔගොල්ලෝ පුරුදු වෙනවා නම් වැඩ ඇවිල්ලා වැඩ ඉවර වෙලා ගෙදර යනකොට පන්සලක ළඟට එකතු වෙලා පැය භාගයක් භාවනා කරලා යන්නේ. ඒක හරියම වටින තැනකට ඔබට පත් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට පළමු වෙන අදියර තමයි ඔය කියපු කරුණු ටික එකට අවශ්‍ය ඉරියව් ප්‍රවත්මක් පරිසරයක් නිර්මාණය කර ගැනීම. ඊට පස්සේ අපිට භාවනාවට යන්න පුළුවන්කම තියෙනවා. මොකද්ද? සෝ සතෝ අස්සසති සතෝ පස්සසති. සතෝ අස්සසති සතෝ පස්සසති. එතකොට සතෝ සතෝ ඒව. සතෝ ඒව කියලා කියන්නේ සිහියෙන්ම අස්සසති ආශ්‍රාස කරනවා අසසති ප්‍රසවාස කරනවා. සිහියෙන් ආශ්වාස කරනවා, සිහියෙන්ම ප්‍රසවාස කරනවා. මේක දැන් ආශ්වාස ප්‍රශ්වාස කියලා කියන්නේ කෙනෙකුගේ ස්වභාවික සිදුවීමක්. ස්වභාවික සිදුවීමක්. ඒ කියන්නේ යාගේ ජීවිතයේ ඒක ස්වභාවයෙන්ම නිකම්ම සිද්ධ වෙනානේ හුස්ම ගන්නවා කියන එකට අපිට වගේ වගක් නැති වුණාට හුස්ම ගන්නවද කියලාවත් දන්නේ නැති වුණාට අපි හැම වෙලාවකදීම කොච්චර අමතකුණක් හුස්ම ගන්නවනේ සිහිය නැති වුණාට. එතකොට මෙතනදි කරන්නේ මොකද්ද? අර ස්වභාවික ක්‍රියාවලිය පිළිබඳව සිහිය පැවැත්වීම. ඒක තමයි සතෝව අස්සසති සතෝ පස්සසති කියලා කිව්වේ. ඒක කොහොමද කරනවා? අපි අපි අලුතෙන් ඒක ගැන පවත්න්න ඕන දෙයක් එහෙම නෙමෙයි. ඒක කොහොමද සිද්ධ වෙන දෙයක්. ඒකත් දැන් මෙතනදී පළවෙනි අධීර මොකද්ද? සතෝව අස්සසති සතෝ පස්සසති. සිහියෙන් ඒක කරනවා. ඒ කියන්නේ දැන් ඒක ස්වභාවිකව අපිට කල්පනාවක්වත් නැතුව කරන එකේ දැන් සිහියෙන් කරන්න පටන් ගන්නවා. හුස්ම ගන්නකොට හුස්ම ගන්න එක පිළිබඳව සිහියෙන් ගන්නවා හුස්ම හෙලනකොට හුස්ම හෙලන එක පිළිබඳව සිහියෙන් පහළට හුස්ම හෙලන එක තමයි සතෝ ආස්වාසති සතෝ පස්සසති කියලා කියන්නේ. එතකොට මෙතනදී ප්‍රධාන වශයෙන්ම අර කෙනෙකුට ආශ්වාස ප්‍රශ්වාස ප්‍රකට වෙන්නේ නැත්නම් මුලින් අපි අර භාවනාව ගැන කතා කරනකොට අපි කියලා තියෙනවා උපක්‍රම පාවිච්චි කරන්න. ගණන් කරන්න. හුස්ම ගණන් කරන්න. උඩට ගන්නකොට 1යි කියලා ගණන් කරන්න. පහළට හෙලනකොට 1යි කියලා ගණන් කරන්න. ආපහු උඩට ගන්නකොට 2යි. පහළ යට හෙලනකොට 3යි. මේ විදිහට 1 2 3 4 5 6 7 8 9 9 8 7 6 5 4 3 2 1 කියලා ආරෝහණ අවරෝහණ ක්‍රමයට 9 ඉක්මවා නොයන විදිහටත් ඒ වගේම ඊට අඩු නොවන විදිහටත් ඒ දක්වා ගමන් කරමින් ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව හොඳට ගණන් කරන්න පටන් ගන්න. දැන් අපිට සති නිමිත්තෙහි අමාරු වුණත් කෙනෙකුට පුළුවන් මෙතනින් පටන් ගන්න. ඊට පස්සේ අනිත් එක තමයි දැන් අපිට හුස්ම ගන්නකොට මේ හුස්ම පාර නාසිකාග්‍රයේ හෝ තොල් දෙක අතර මේ ස්පර්ශ වෙනවා. නාස්පුඩු දෙක අතර මේ නාස් නහය අග කොටස තුල හරි තොල් දෙක ළඟ හරි ස්පර්ශ වීම සිද්ධ වෙනවා මේ හෙළන හුස්ම පාර. හැබැයි අපිට එතනට අවධානයේ නැතිකම නිසා ඒක ප්‍රකට වෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් අර ගණන් කරන ක්‍රමය අතහැරලා අර ස්පර්ශ වෙන තැනට සිත තියාගන්න. ඊළඟ අධ්‍යයනය ස්පර්ශ වෙන තැනට හිත තියාගන්න පුළුවන්. අන්න ඒකත් එක්ක දැන් අපිට එතෙන්ට හිත ගන්නකොට ටිකක් අර සති නිමිත්ත අතහැරුණත් අපිට එතනිනුත් ඒක පුරුදු කරගෙන අල්ලගෙන යන්න පුළුවන්කම තියෙනවා සති නිමිත්ත. ආශ්වාස ප්‍රශ්වාසය අදාළ නොවුන සති නිමිත්ත තුල විතරක් පිහිටා සිටින්නත් ඔබ විතක මේක පුරුදු කරන්න. ඒක තාම ප්‍රායෝගිකව පුරුදු පුහුණු කිරීම තුළ වැදගත් ප්‍රතිඵල ලබන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපි මේ පිළිබඳව හිත වඩනකොට හිත එකඟ කරගන්න හදනකොට ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව සිහියෙන් පසු වෙනකොට දීගං වාසසන්තෝ දීගං අසසාමීති පජානාති රසං වාසසන්තෝ රසං අසසාමීති පජානාති. දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති. රසං වා පස්සසන්තෝ රසං පස්සසාමීති පජානාති. එතකොට දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති කියලා කියන්නේ දීර්ඝ ලෙස හුස්ම ගන්නකොට දීර්ඝ ලෙස හුස්ම ගන්නවා කියලා දන්නවා පජානාති. නුවණින් දන්නවා ඒක. රස්ව හුස්ම ගන්නකොට රස්ව හුස්ම ගන්නවා කියලා දන්නවා. දීර්ඝ ලෙස පහළට දානකොට හුස්ම දීර්ඝ ලෙස පහළට හුස්ම හෙලනවා කියලා දන්නවා. කෙටියෙන් පහළට හුස්ම හෙලනකොට කෙටියෙන් පහළට හුස්ම හෙලනවා කියලා දන්නවා. ඒ කියන්නේ පජානාති කියලා ප්‍රජානනය කරනවා. දීගං වාසසන්තෝ දීගං අසසාමීති පජානාති. රසං වාසසන්තෝ රසං අසසාමීති පජානාති. එතකොට මේ ආශ්වාසය කිරීම පිළිබඳව දීර්ඝද රසද කියලා දන්නවා. ඒ වගේම ප්‍රාශ්වාස ප්‍රශ්වාස කිරීම පිළිබඳව දීර්ඝද රසද කියලා දන්නවා. මේක තමයි ඊළඟ පියවර. දැන් සිහියෙන් හුස්ම ගන්නකොට ඔබට දකින්න පුළුවන් ඕනෑම කෙනෙකුට හුස්ම දීර්ඝ හුස්මකුත් දැනෙනවා. දීර්ඝ හුස්ම පොදවල් දැනෙනවා. ඒ වගේම රස්ව හුස්ම පොදවලුත් දැනෙනවා. දීර්ඝ ලෙස හුස්ම පහළට හෙලනවා. රස්වවත් හුස්ම පහළට හෙලීම් තියෙනවා. මේ ඔක්කොම එක සමාන කාලයක් තිබෙනව නෙමෙයි. ඒ කියන්නේ දීගංවා කියනකොට අධධාන කාල සංඛාතය. ඒ කියන්නේ බොහොම කාලය වැඩි එතනදී හුස්ම ගැනීමේ කාලය වැඩි. උඩට හුස්ම ගන්න ප්‍රමාණය වැඩි. පහළට හුස්ම හෙළන ප්‍රමාණය වැඩි. දීර්ඝයි කියලා දීග දීගංවා අස්සන්තෝ දීගංවා පස්සන්තෝ කියලා කියන්නේ අන්න ඒකට. උඩට ගන්න කාලය වැඩි පහළට හෙළන කාලය වැඩි. එතකොට අපි කියනවා පපුව පිරෙන්න හුස්ම ගන්නවා කියලා කියන්නේ. එතකොට ඒකට යන කාලය වැඩි. ඒ වගේම හෙලනකොට ඒක ඔක්කොම හිස්සනකොට ඒ කාලය වැඩි. ඒක තමයි දීර්ඝ වශයෙන් කියලා කියන්නේ. දැන් ඔබ කොයි වෙලාවකවත් මේ භාවනාව කරනකොට හිතලා හුස්ම ගන්න එපා. හිතලා බලෙන් හුස්ම ගන්න එපා. ස්වභාවිකවම කරන කාර්ය පිළිබඳව සිහිය පවත්වන තැනින් පටන් ගන්න. එතකොට ඒක තුල දකින්න දීර්ඝව ගන්නේවා දීර්ඝයි කියලා දකින්න රස්ව ගන්නේවා රස්වයි කියලා දකින්න. දීර්ඝව හෙලනකොට දීර්ඝයි කියලා දැනගන්න රස්ව හෙලනකොට රස්වයි කියලා දැනගන්න එච්චරයි. දැන ගැනීම ගැන තමයි මෙතනදී කිව්වේ. විශේෂයෙන්ම නුවණින් ඒ දිහා බලාගෙන ඉන්නවා. අමුත්වෙන් ගන්නව නෙමෙයි බලෙන් හුස්ම දීර්ඝව ගන්නවා, දීර්ඝව හෙලනවා, රස්ව ගන්නවා, රස්ව හෙලනවා කරන ක්‍රියාවක් කිරීම නෙමෙයි. ස්වභාවිකවම වෙන කාර්ය ඇතුළත දීර්ඝව සහ රස්ව ඒ කාර්ය සිද්ධ වෙන බව පිළිබඳව ඔබ නුවණින් ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒක තමයි මෙතනදී අදහස් කරන්නේ ඒක තමයි මෙතනදී ප්‍රධාන වශයෙන්ම सिद्ध කරන්නේ. එතකොට මෙන්න මේ දේ මේ විදිහට එතනදී සිදු කරනු ලබනකොට ඔබට ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව වඩ වඩා හිත නැඹුරු වෙලා ඒ පිළිබඳව සිහිය උපදින්න පටන් ගන්නවා. ඒ පිළිබඳව වඩා වඩා සිහිය උපදින්න පටන් ගන්නවා. ඒත් එතකොට තමයි අපිට ඊළඟ අධ්‍යයනයට යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ තමයි සබ්බ කාය පටිසංවේදී අසසිස්සාමීති සික්කති සබ්බ කාය පටිසංවේදී අසසිස්සාමීති සික්කති. සියලු ආශ්වාස ප්‍රශ්වාස කාය ප්‍රතිසංවේදීව හුස්ම ගන්නවා සියලු ආශ්වාස ප්‍රශ්වාස කාය ප්‍රතිසංවේදීව ප්‍රශ්වාසය කරනවා. හුස්ම ගන්න එක ආශ්වාස ප්‍රශ්වාස කාය ප්‍රතිසංවේදීව සිද්ධ කරනවා. මේක ආනාපාන සති භාවනාවේ දියුණු අවස්ථාවක්. දියුණු අවස්ථාවක්. දියුණු අවස්ථාවක් කියලා කියන්නේ කම්ම උස්ම ගන්නවා කියන එක නෙමෙයි. මෙයාගේ සිහිය හොඳට දැන් එකඟ වෙලා තියෙනවා මොකක් පිළිබඳවද ආශ්වාස ප්‍රශ්වාස අරමුණ පිළිබඳව. දැන් හුස්ම ගැනීම පටන් ගන්නකොට දන්නවනක් හුස්ම ගන්න එක ඉවර වෙන තැන පිළිබඳව දන්නවා ඒ දෙක අතරතුර පවතින පැවැත්ම පිළිබඳව දන්නවා කාල පරිච්ඡේදය ගැන නුවණ තියන්න ගත්තාම ඒ විදිහට යාට නුවණ පටන් ගන්නවා එතකොට අපි කියනවා මේක ආශ්වාස ප්‍රශ්වාසයේ මුලැමැදාග දන්නවා මුලැමැදාග දන්නවා කියන එකෙන් අදහස් කරන්නේ මෙතනින් පටන් අරගෙන මේක ගිහිල්ලා මේ වෙනහළු වලින් ඉවර වෙනවා කියන එක නෙමෙයි සෙනහළු වලින් පටන් අරගෙන නහයෙන් එළියට එනවා කියන එක නෙමෙයි. මුලැමැදාග දන්නවා කියන එකෙන් කියන්නේ මේ ආශ්වාස ප්‍රශ්වාසය ආශ්වාසයේහි ආදිය දන්නවා මධ්‍යය දන්නවා අවසානය දන්නවා. කියන්නේ පටන් ගන්න බව කොටිම හුස්ම ගන්න බව පිළිබඳව සිහිය නුවණ යාට තියෙනවා කියන එක. ආශ්වාස ප්‍රශ්වාසය ගැන සිහිය නුවණ යාට තියෙනවා. එතකොට හුස්ම ගන්නකොට ගන්න බව පිළිබඳව ආදිය පටන් ගැනීම දන්නවා උඩට හුස්ම පවත්නකොට යාට ඒ ගැන දැනුම තියෙනවා වගේම හෙලනකොට තියෙනවා. මේකෙදි කරන්නේ සබ්බකාය ප්‍රතිසංවේදී කියන එකෙන් කරන්නේ අපිට දැන් කායික භාවය පිළිබඳව තියෙන හැඟීම තියෙන්නේ මේ ඕලාරික වූ කය ඇසුරු කරගෙන. ඕලාරික රළු මට්ටමේ කය ඇසුරු කරගෙන තමයි අපේ හැඟීම් තියෙන්නේ සංකල්පනා තියෙන්නේ. එතකොට අන්නේ රළු මට්ටමේ කය ඇසුරු කරගත්ත රළු මට්ටමේ තැන් ඇසුරු කරගත්ත අන්න ඒ ස්වභාවය අන්න ඒ ලක්ෂණය තමයි මෙතනදී මගහරවන්නේ. දැන් අපි මේ කය පරිග්‍රහණය කරගෙන ඉන්නවා. මේ කය අල්ලගෙන ඉන්නවා. මේ කය පරිග්‍රහණය කරලා අල්ලගෙන ඉන්න නිසා තමයි අපිට මේ කය බරසාරව අපි පවත්ව ගන්න. හදිස්සියේ මේක අල්ලගෙන ඉන්න එක නැති වුණොත් මොකද වෙන්නේ? හදාගෙන වැටෙනවා නේ. දැන් නිින්ද යනකොට මොකද වෙන්නේ? භාවනා කරනකොට ඔබටම දකින්න පුළුවන් සමහර වෙලාවට. නිදි කිරා වැටෙනවා. ඒකෝ නිදි කිරා වැටෙනවා කියලා කියන්නේ ඔළුව කඩාගෙන වැටෙනවා, ඇඟ වැටෙන්න යනවා, පාලනයක් නෑ. කියන්නේ අපි ආයාසයෙන් මේක ඔසෝගෙන ඉන්නවා. දැන් මේ මොහොතේදී ආයාසයෙන් ඔබ හොඳ කෙලින් කරගෙන ඔළුව කෙලින් කරගෙන ඉන්නවා. හැබැයි මේ කය පරිග්‍රහණය කරගෙන ඉන්න මත්තමෙන් හිත ගැළවිලා මේ කය අසුරු කරගත්ත ආශ්වාස ප්‍රශ්වාස කාය පරිග්‍රහණය කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් එයාගේ සිත පවතින ඉදී අසුරු කරගෙන නෙමෙයි ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත අසුරු කරගෙන. ඒකට ඉතාමත් ප්‍රනීතතර මට්ටමකින්, ඉතාමත් සියුම් මට්ටමකින් එයාට ආශ්වාස ප්‍රශ්වාස කයේ මුල නැද අග අරමුණු කරමින් ඒක ප්‍රතිසංවේදීව ඉන්න පුළුවන්කම තියෙනවා. ඒකට යාට ඒ පිළිබඳව මුලින්ම පටන් ගන්න රළු මට්ටමින් එයා දන්නවා හුස්ම ගන්න තැන හුස්ම උඩට අරගන්න බව දන්නවා හුස්ම හෙළන බව දන්නවා. එතනින් තමයි පටන් ගන්න. එතකොට ඒ විදිහට පටන් ගත්තාම එයාට හොඳ සිහියක් තියෙනවා හොඳ නුවණක් තියෙනවා ආශ්වාසය පිළිබඳව මුලමඳ අග මෙනෙහි වෙන මට්ටමක එයාට හොඳ සිහියක් තියෙනවා ප්‍රශ්වාසය පිළිබඳව විදිහේ සිහියක් තියෙනවා. දැන් එයාගේ අර කාය පරිග්‍රහණය ගිහිල්ලා ආශ්වාස ප්‍රශ්වාස නිමිත්තම කය බවටපත් වෙනවා. ඒක තමයි සැහැල්ලු බවක් ඇති වෙන්නේ. භාවනාවත් එක්ක ඊටාම සැහැල්ලු බවක් ඇති වෙනවා. ඒක එක්කෙනාට එක එක ආකාරයට මේක දැනෙනවා, ප්‍රකට වෙන්න පටන් ගන්නවා, සමහරු ඔය පා වෙනවා, ඔය එක එක වගේ ගති කියනවා. ඉතින් ඕකත් එක්ක යන්න ගිහිල්ලා අර අපහු භාවනාවෙන් බැහැර වෙලා අරමුණුත් එක්ක ගිහිල්ලා ආයෙත් ඒ උපද්දගත්ත පොඩි සමාධියක් සමහර අය නැති කරගන්නවා. එහෙම වෙන්නේ නැතුව අපි අර භාවනා කමතහන පිළිබඳවම නැවත නැවත නැඹුරු වෙන්න අවශ්‍යයි. නැවත නැවත නැඹුරු වෙනුවෙන් අර ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත පිළිබඳවම නැවත නැවත හිත තබා ගනිමින් එය ආදිමත්‍ය පරිවසානයේ පිළිබඳව සිහිපත් කරනවා. මේකෙදි ආදිමත්‍ය පරිවසානය යන සිහිය පරිපන්ත ඥානවලක් පෙන්වනවා. පරිපන්ත ඥානවලදී පෙන්වන්නේ මේ හුස්ම පාරත් එක්ක අපි උඩට හිත අරගෙන යනවා නම් හුස්ම පාරත් එක්ක පහළට හිත අරගෙන යනවා නම් මුලැමැදාග මෙතන පිහිටවනවා නම් මෙන්න මේ ලක්ෂණය මෙතනදී ප්‍රධාන වශයෙන් දක්වනවා. හැබැයි සමස්ත ආශ්වාසය පිළිබඳව තියෙන නුවණ තමයි සබ්බකාය පරිසංවේදී කියලා කියන්නේ. සබ් සියලු ආශ්වාස ප්‍රශ්වාස කය පිළිබඳව තිබෙන නුවණ තමයි සබ්බකාය පරිසංවේදී කියන එකෙන් කියන්නේ ආශ්වාසය පිළිබඳ නුවණ. එතකොට ඒක සබ්බ කාය කියනකොට කායේසු කායඤ්ඤතරම් බික්කේ අදිදන් ආස්වාසපස. මේ ආස්වාස ප්‍රස්වාසයේ කයන් අතරින් තවත් එක්තරා කයක් කොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඇයි? කයක් හැටියට මේ පරිග්‍රහණය කරන්න පුළුවන්කම තියෙන නිසා. එතකොට මේක හරියට මේ හුලම් හුස්ම පද්ධති ජීවිතය වගේ හරි සැහැල්ලුයි මට්ටමේ. ඒකට ඊටාම සැහැල්ලු භාවයකින් මේ භාවනාව ඉදිරියට දියුණු කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඊළඟ අධීර තමයි අසම්භයං කාය සංඛාරං අසසසාමිති සික්ඛති අසසසාමිති සික්ඛති ආශ්වාස ප්‍රශ්වාස කාය සංසිඳවමින් ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරනවා දැන් මේකට හිත තියන්න ගත්තාම ප්‍රධාන වශයෙන්ම අර සැහැල්ලු බව ප්‍රකට වෙනවා හැබැයි අර කායික මට්ටම ප්‍රකට කරගත්ත මනසක ඉන්නකොට මේ ආශ්වාස ප්‍රශ්වාසය රළුයි සිතත් එක්කම ගත්තාම ආස්වාස ප්‍රස්වාසය මේක රළු මට්ටමක තියෙන දැන් මෙන්න මේ පස්සම්භයන් මේ කාය සංස්කාරය සංසිඳවනවා ආස්වාස ප්‍රස්වාසය හරියට අර මැටි භාජන සකස් කරන කෙනෙක් ඒ අනාගත් අඹරාගත් සියුම් වුණ මැට්ට තලමින් පදම් කරමින් මේ භාජනය සකස් කරනවා වගේ මේ ආස්වාස ප්‍රස්වාස කාය තලමින් පදම් කරමින් අවශ්‍ය පරිදි සකස් කරනවා. එතකොට මේ සකස් කිරීම සිද්ධ කරන්නේ කොහොමද? ඒ සකස් කිරීම සිද්ධ කරන්නේ පස්සම් භයං කාය සංඛාරං. මේ ආශ්වාස ප්‍රශ්වාස සංඛ්‍යාත කාය සංස්කාරයේ සංසිඳවනවා. මේ සංසිඳවන්නේ හිතෙන් හිතත් සංසිඳවමින්. එතකොට මේ සංසිඳ වීම සිද්ධ කරන්නේ කොහොමද? කෙනෙකුට ජීවත් වෙන්න දැන් කායික මට්ටමේ දරත සංඥා වැඩි වෙනකොට හුස්ම ගොඩක් ඕන වෙනවා. ඒකයි රාගය වැඩි වෙනකොට, තරහව වැඩි වෙනකොට, කයේ මහන්සිය වැඩි වෙනකොට හිත විසිරෙනවා වැඩි වෙනකොට මේ ආස්වාස ප්‍රස්වාස ඉතාමත් වේගයෙන් ගන්න අවශ්‍ය වෙන්නේ ඇයි? ඒ පැවැත්ම රළු නිසා. ඒ හිත රළු නිසා. දැන් මෙතනදී සිත සියුම් කරනවා සියුම් අරමුණක් අරමුණු කරමින්. එතකොට අරමුණක් සියුම් වෙනවා හිතක් සියුම් වෙනවා. අරමුණක් සියුම් වෙනවා හිතක් සියුම් වෙනවා. පස්සම් භයං කාය සංකාරං කියන එකට. කාය සංස්කාරයෝ සංසිඳෙන්නට පටන් ගන්නවා. හුස්ම පාර තියනවද නැද්ද කියලා හොයාගන්න බැරි තරම්. ඉතින් කියන්නේ නැති වෙලා යනවා කියලා එහෙම නෙමෙයි. මොකද භාවනාව ඉවර වෙනකන් ඕක දැනෙන්න ඕනේ. එහෙනම් මොකක්වත්ම නැති වෙලා යනවා කියන එක භාවනාවේ තනක් එහෙම නෙමෙයි. එතකොට අපිට හුස්ම පාර ඊටාම සියුම් මට්ටමකට. ඒ කියන්නේ දැන් අපිට සාමාන්‍ය ලොකු හුස්මවල් ගන්නවානේ දැන්. අනේ ලොකු හුස්මක් අවශ්‍ය නැහැ ආනාපානසති භාවනාව ප්‍රගුණ කරනකොට හිත එකඟ කරනකොට ඊටාම ස්වල්ප වූ ස්වල්ප මාත්‍ර වූද හුස්ම පොඩක් ඇති මුළු කායික පැවැත්මට මුළු කායික පැවැත්මට ඊටාම සුළු හුස්ම පොඩක් ප්‍රමාණවත් එතකොට මෙන්න මේ විදිහට අපි කාය සංස්කාරය සංසිඳවමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. එතකොට මෙතනදී ප්‍රධාන වශයෙන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. සයත්තාපි දුක්ඛවේ දක්ඛෝ බමකාරෝ වා බමකාරන්තේ වාසීවා දීගං වාංඡන්තෝ දීගං අංචාමේති පජානාති රසං වාංඡන්තෝ රසං අංචාමේති පජානාති දක්කෝ බමකාරෝ වා බමකාරන්තේ වාසීවා ඒ කියන්නේ ලී ඉරණ නැත්නම් ඒකට යම් ආදි කරන වඩුවේ එයා කියතක් අරගෙන මේක කපනකොට දීගං වාංඡන්තෝ මේක දීර්ඝ කොට අදිනකොට දැන් දිගට අදිනවා කියලා දන්නවා. රස්සං වාංඡන්තෝ රස්සව කෙටි කැපුම් කපනකොට කෙටියෙන් තමයි මේ දැටි උඩට පල්ලෙහාට අදින්න කියන එක ගැන එයා දන්නවා. දැනගෙනම අර ඉර දිහා බලාගෙන උඩට යන දැටි දිහා බලන්නෙත් නැතුව පහළට යන දැටි දිහා බලන්නෙත් නැතිව අර ලීයේ ගැටෙන තැන තිබෙන දැටි දිහා බලාගෙන රස්ව සහ දීර්ඝ බව පිළිබඳවත් දැනුම් නැතිව එයා කැපුම කපනවා. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ ලබා දෙන උපමාව. ඒකට දැන් උඩට යන දැති දිහා බලනවා වගේ හුස්ම පාරත් එක්ක උඩට යන්නේත් නැහැ. පහළට යන දැති දිහා බලනවා වගේ හුස්ම පාරත් එක්ක පහළට යන්නේත් නැහැ. එයා බලාගෙන ඉන්නේ අර වදින තැන. ඒ වගේ නාසිකාග්‍රය හෝ තොල් දෙක අතර සබාගත් සිහිය තමයි එතන තමයි පිහිටෝගෙන බලාගෙන ඉන්නේ. එතන පිහිටෝගෙන එයා දන්නවා දීර්ඝ ලෙස උඩට ගිය බවත් දීර්ඝ ලෙස මේ කියත්ත පහළට යන බවත් දන්නවා. මේ දෙක දිහා බලාගෙන ඉන්නේ නැහැ. මෙන්න මේ විදිහට ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳව දැනුම් නැතුව ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව භාවනා කරනවා. මෙන්න මෙහෙම භාවනා කරනකොට හුස්ම පාර ඊටාම සංසිඳුණු මට්ටමකටපත් වෙලා ඊටාම සුකුමතර මට්ටමකටපත් වෙලා එයාට මේක මේ විශේෂයෙන්ම තියනවද නැද්ද කියලා හොයාගන්න බැරි තරමකටපත් වෙලා යනවා. සමහර අයට දැනෙන්නෙම නැතු වෙනවා. දැනෙන්නෙම නැතු යනකොට අපි ආපහු සිහිය උපදවලා ගන්න ඕනේ. ඒ කියන්නේ අපේ සිහිය එතන අඩු වෙලා ගිහිල්ලා කියන්නේ. අපි ආපහු සිහිය උපදවා ගන්නට ඕනේ. ඒකට ආපහු දැනෙන්න පටන් ගන්න. ඒකට මේ විදිහට භාවනා කරනකොට අපිට මෙතන තියෙන නිමිති පිළිබඳව අපිට ප්‍රතිභාග නිමිති උපදවන්නට පුළුවන්කම තියෙනවා. මනසට අරමුණු කරගන්න ඔසවාගත්ත ආස්වාස ප්‍රස්වාස නිමිත්ත අර දැන් අපි රළු නිමිත්තකින් මේක හිතට යන්න පටන් ගත්තේ කායික කාය ප්‍රතිබද්ධව තිබුණ දෙන්නේ. ඒකට ඒ සංඥාවම දැන් මේ සුකුමතරව වැටෙන්න පටන් ගත්තාම අපිට අර කායික සීමාවෙන් ඔසවා ගන්න පුළුවන්කම තියෙන. එතනින් එහාට භවනාව සිද්ධ වෙන්නේ අර ඔසවාගත්ත නිමිත්තකුත් එක්ක. අපි ඒකට කියනවා මේ ඒක ඔසවා ගන්න නිමිත්ත, භාග නිමිත්ත සහ ඊට පස්සේ ඒකත් එක්ක අපි ඇති කරගන්න පටිභාග නිමිති තියෙනවා. අන්න ඒ ප්‍රතිභාග නිමිත්තත් එක්ක තමයි අපි ඊට පස්සේ භාවනාව සිද්ධ කරන්න පටන් ගන්න. අන්න එතකොට තමයි අපිට උපචාර මට්ටමක ඒ කියන්නේ අර්පණා මට්ටමක ධානය උපදවන්නට පුළුවන් තැනකට ඒක ඒ සමාධිය දියුණු වෙන්නේ. ඒ නිසා ඒ තැනට අපි මේ භාවනාව ප්‍රගුණ කරන්නට ඕන. ඒක කායानुපස්සනාවේදී රූපයත් එක්ක කතා කරන්න ඔන්න ඔය සීමාව විතරයි. භාවනාව સિદ્ધ කරගැනීමේදී ওই මට්ටම විතරයි දැන්. ඔතනින් එහාට අපිට පුළුවන් මේ භාවනාව විපස්සනා පැත්තට හැරෙන විදිය ගැන හඳුනා ගන්නට. විශේෂයෙන්ම අපි ওই භාවනාව ඔබ ඉස්සෙල්ලා පොඩ්ඩක් ප්‍රගුණ කරන්න. ඒ භාවනාව මේ එන සතිය මුළුල්ලේ ඔබ ටිකක් භාවනාව හොඳින් ඊටාම හොඳින් ප්‍රගුණ කරන්න. වඩා උත්සාහයෙන් ප්‍රගුණ කරන්න ඔබේ හිත එකඟ වෙනවා නම් ඔබට පුළුවන් මේ භාවනාව තුළින් තවදුරටත් එහාට යන විදර්ශනාව පැත්තට ඔබේ හිත යොමු කරගන්න අපි බලමු අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු කොහොමද සතිපට්ඨාන භාවනාව තුළ ආනාපාන සතිය කායානුපස්සනාවෙන් අපි ඒක විදර්ශනාව පැත්තට යොමු කරගන්නේ කියන එක පිළිබඳව අපි වැඩි දුර කරුණු තවදුරටත් ඉදිරියේදී සාකච්ඡා කරමු භාවනාව ගැන මේ කරුණු ප්‍රායෝගිකව ඔබේ ජීවිතේ භාවිතයත් එක්ක යන්න ඕන දෙයක් නිසා තමයි ඒ විදිහට කතා කරේ ඒ නිසා අපි ඒ පිළිබඳව තවදුරටත් වඩාත් කරුණු ඉදිරියේදී සාකච්ඡා කරමු. කල්පනා කරගන්න හැම කෙනෙක්ම අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරය පවත්ලා සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදර්ශන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිස්සේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සීල කුසල ධර්මයන් දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාධනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ටත් අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිස්සේම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. හැම දිනාටම අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිස්සේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි